බුදුරජාණන් වහන්සේගේ හැරස්ම ගැන කියන කොටම අපිට මතක් වෙන්නේ මේ තුනක් සැරේ සිද්ධ නැගීම. අර තේරපත් පිට, පසුපත් පිට, ප්‍රේයම් පිට, යතියම් පිට, අලියම් පිට කියලා බුදුරජාණන් වහන්සේගේ කියන සංගාව කොටස් පහකට බෙදලා ඒ කොටස් පහේ බුදුරජාණන් වහන්සේ කරපු වැඩ කොටස නිමිනවායි කියලා කරන විග්‍රහයක්. ඇත්තටම අපි ඊයේ ඒ අවවාදය ලැබුණත් පස්සෙ කල්පනා කළා මේක මොකක්ද කියලා. එතකොට අපිට තේරුණා මේ බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාවට වඩා ගැඹුරු අර්ථයක් ගැඹුරු ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ පැවැත්ම තුළ විද්‍යමාන වෙනවා. මේ ධර්මය අද දැකලා තියෙනවා මේ දිනචර්යාවේ. බුදුරජාණන් වහන්සේගේ පැවැත්ම නැතින සරියාවක නිවි කියන්නේ උන්වහන්සේගේ ධර්ම කායේ තුල. එතකොට උන්වහන්සේගේ පැවැත්මේ පළවෙනි එක තමයි උන්වහන්සේ ජීවිතයෙන් වැඩ සිටිනා එක. ඒ කියන්නේ උන්වහන්සේ කායේ ජීවිතයෙන් වැඩ සිටිනවා, චිත්ත විවේකයෙන් වැඩ සිටිනවා, උපදිවිවේකයෙන් වැඩ සිටිනවා. ඒක ගැන අපි පසු විස්තරයක් කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ එක්තරා පැවැත්මක් තව එකක් තමයි උන්වහන්සේ විහෙරණ තුලින් වැඩ සිටිනවා. ඒ කියන්නේ සිතේ විහෙරණ වලින් මේ විස්තරන පදේ ඉන්නේ එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව තුළ තියෙන තවත් පැවැත්මක ලක්ෂණයක් තමයි විවරණ වලින් දිව්‍ය විවරණ රත්න විවරණ අරිය විවරණ බුදුරජාණන් වහන්සේ ගැට සිටියා. දිව්‍ය විවරණ කියන්නේ පළවෙනි ධ්‍යානයේ ඇතුළු නිරෝධ සමාපත්තිය දක්වා ඇති නව නව ධ්‍යාන පත්‍යක්. එතකොට රත්න විවරණ කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ භක්ම විහරණයන්ගෙන් බැස සිටීම ඒ ඥාන සුඛින් ආර්ය විහරණ කියන්නේ අරහත් ඵල සමාපත්තියම වැඩ සිටීම. මේ ඉන්ද්‍රිය විහරණ, භක්ම විහරණ, ආර්ය විහරණ වලින් බුදු පියාණන් වහන්සේ නිරන්තරයෙන් වැඩ සිටියා. අන්න ඒකත් බුදු පියාණන් වහන්සේගේ ප්‍රඥා මේවා ගැන ඇත්ත වශයෙන්ම විස්තර කළේ තියෙනවා අපේ උද්දාන සම්පත භාවනාව ගැන කියන දවස්වලදී මේවා විස්තර වශයෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟට උන්වහන්සේ විමුක්ත වලින් වැඩ සිටියා මේ අර කාලසටහනට ගැඹුරු වඩා ගැඹුරු දහම් කරුණු අපිට තියෙනවා. මොනවද මේ විමුක්තිය? අනිමිත් විමුක්තිය අපනිත විමුක්තිය ශුන්‍යත විමුක්තිය වැඩ සිටියා. අනිත්‍ය කියන්නේ මේ සංස්කාර ධර්මයන් නිමිති වශයෙන් අල්ලගෙන සංස්කාරයන් තුළ තියෙන නිමිත්තන් අල්ලගෙන නැතුව ඒ සංස්කාර නිමිති ඉක්මවා අනිත්‍යෝ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න වැඩ සිටින අවස්ථාව. අපනිත කියන්නේ මේ සත්‍ය සංස්කාර ධර්මයන් දුක් වශයෙන් තේරුම් අරගෙන ඒ දුක්ඛ සත්‍ය පාදක කරගෙන දුක්ඛ කියන අදේ මුල් කරගෙන විරුද්ධ සමාපද මේ අරහත් ඵල සමාපත්තියෙන් ලැබෙන අවස්ථාව. පුණ්‍ය විහරණය කියන්නේ නම් මහා විශාල කතාවක්. ඒකට අපි මේ විහරණ ගැන විශේෂ දේශනාවක් පස්සේ කතා කරන්න නම් පුණ්‍ය විහරණය කියන්නේ මේ සියලුම සංස්කාර සත්‍යයන් පුද්ගලයන් අතරින් නොගෙන අනාත්ම වූ ශූන්‍ය දර්ශනයක් කියලා දැනගෙන ඒ ශූන්‍ය දර්ශනය තුළ බුදු ඥාන මාර්ගය ලැබෙනවා. ඒ ශූන්‍ය දර්ශනය කියන්නේ මහා පුරුෂ විහාරය කියලා. මහා පුරුෂ විහාරෝස්කාරී පුත්‍ර සියසෝ සිංහක විහාරෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. සාරිපුත්‍රය මේ සිංහක විහාරය කියන්නේ මහා පුරුෂ විහාරයක් කියලා. ඒක ගැන අපට දීර්ඝ වශයෙන් කතා කිරීමට මේ අවස්ථාව සුදුසු නැති නිසා ඒවා අපි පසුව කතා කරනවා. මේ ඊළඟට බුදු පියාණන් වහන්සේගේ තවත් සැලැස්මක් තමයි සාදි ගුණයෙන් වැඩ සිටීම. ඒ කියන්නේ උන්වහන්සේ ඉස්හානිකේතාදී සුසුක්කේතාදී ලාභේ අලාභේතාදී යටි ජයසේතාදී යනාදී වශයෙන් අත්ලෝක ධර්මයේ අම්සිත නොවේ ඉස්සනවල වැඩිච්ච ලෝකෝ උන්වහන්සේගේ ඒ විතර ගතිය ඒ සාදී ගුණය ඒ සංකේ බාහන වාක්‍යයක් ඇත්තේ යන ඒ සංකේ බාහන වාක්‍යයක් අන්දේන ඉස්සෙනෝ අමුත්මින් ලක්ෂණයන් අමුත්මින් නැති කටිකම් කියලා දේශනාවේ සඳහන් වෙනවා. කෙනෙක් අවුලයි. එකකට නොවන විනෝම ගල්ලමින් කිඳුමින් අරුතස්කාර කළත් අමුත්මින් හරි අනිත්‍යත කප කප වදමස්කාර කළත් අර වදමස්කාර කරන කෙනාගේ කැතුමක් වූ අර පූජා සත්කාර කරන කෙනාගේ විශේෂ ඇල්මක් හෝ නැතුව සාඩු ගුණය වැඩි. උන්වහන්සේගේ සාඩු ගුණය මහ පොළොවට වඩා ඉතිරයි. එවැනි සාඩු ගුණ ධර්මයේ කියන උන්වහන්සේ වැඩි කියා බුදුරජාණන් වහන්සේගේ සරදී ඉතිරයි. මේ විදිහට දිගින් දිගට මට පැය ගාණක් කියන්න පුළුවන් මම කතාව දැන් සිදු කරනවා. එතකොට අපේ දේශනාවට අනුව බුදුරජාණන් වහන්සේගේ සරත්න ඊළඟට කියන්නම් අපි කරන් යන දේශනාවට අනුව පාඩනා කරමු. සෝ සුඛාය වේදනාය සුඛං වේදනං වේදේති විසංයුක්තෝ තන වේදේති දුක්ඛං වේදනං වේදේති විසංයුක්තෝ තන වේදේති අදුක්ඛම සුඛං වේදනං වේදේති විසංයුක්තෝ තන වේදේති කාය පරියන්තිකං වේදනං වේදී මහණෝ කාය පරියන්තිකං වේදනං වේද්‍යාමේ සජානා ජීවිත පරියන්තිකං වේදනං වේදී මහණෝ ජීවිත පරියන්තිකං වේදනං වේද්‍යාමේ සජානා ආයත වේදා උත්තං ජීවිත පරිආදාන ඉතේව සබ්බ වේදිකාණය අනන්තං සාන්ති සීලයි සම්පූර්ණයි සයන් මොන විද්‍යාන මහත්කීදී කොන්ච කරන්නේ කොටස ඒකම මේකයි සුඛ වේදනාවක් විදින විට විසමෝත්තු සංවේදීති ඒක කෙරෙහි ඇලීමක් නැතුව ගැටීමක් නැතුව විසමෝත්තු වාසය කරනවා මොකක් දුක් වේදනා වුණේට විසංගතව දැනීමක් නැතිව ඒක ඒක වාසිය කරන්නේ. අදුක්කම පරිදානාවේ එහෙමයි. කාය පරියන්තකම් කියන්නේ කායේ අවසන් කරන ජීවිත පරියන්තකම් ජීවිතේ නැති කරන වේදනාවක් ආවත් අන්න එතෙන්දී ඒක අවබෝධ කරගෙන විසංගතව ජීවත් වෙනවා. විසංගතව ජීවත් වෙනවා කියන්නේ ඒ වේදනාව අල්ලගන්නේ මම කියලා ඒ වේදනාව මගේ කියලා ගන්නෑ. වේදනාව සමග ඇලිලා ගැටෙන්න ඕනේ. ඒ සියම අත්හත් වල සිතෝනක් ලැබු කෙනෙකුගේ සිත යකින් පවස්නා කිසිම දෙයකින් කම්පිත නොවන ඉතල පවස්නා චිත්ත ධාරාවක් බවට පරිවර්තනය වෙනවා. මේ මතින් සිතුවම් සත්සෝත ධාන ජීවා කාය මනෝ කියන නිත්‍යයෙන් ඇති වෙන අරමුණු වලින් තුලින් පහළ වෙන කුසලී උදින් පොදුන ඇති ඇතිලි නැති නැති ඒ ඇති වෙන නැති වෙන පිටිවි කිසි ආකාරයකින්වත් අර ගැටුම් පවත්න අසුපාදීතෝ විමුක්තියට බලපාන්නේ මේ ලෝකයක් මේ පංචස්කන්ධ ලෝකයක් අතහැර දාලා විමුක්තිතව විමුක්තිතක් ඇතුව විසංයුක්තව ඒකට පවතිනවා ඒකයි ඒකේ දේශනාවන් සම්පූර්ණ ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ඒ කාරණේම අනුමත කරගෙන කියනවා ආයත දිනදා කාය දිවිමත් පස්ව ඊළඟට ඒ සම්උත්තම් පරියාදානා මේ ජීවිතේ දිවියට පස්ව සම්පූර්ණීතාවය සියලුම වේදනාවන් අඩමුණ අනිකාතී සීල පරිසංකේතී පජානාදී මේ සියලුම වේදනාවන් සීත බව වෙනවා සීතල වෙනවා නිවිලා යනවා මේක අදහස් කරන්නේ අනුපාදිකෝසේ නිවාණය ඒ අනුපාදිත නිර්වාණ ධර්මයේ ජීවිතයේ මහත් වශයෙන් පුළුවන් ධර්මයක් මරණය මතු අත්දකින්න පුළුවන් ධර්මයක් වේ. ඊයේමත්යි පිළිගමන හෝ පිළිගමන නිසන්නත්යි බාරයි. ඒත්ම අනුපාදිත නිර්වාණ ධර්ම මරණය උපස්ව දක්නා දෙයක් කියලායි පොත්පත් වල විස්තර වෙනවා කියන්නේ. ඉතින් නම් මේ ධර්මයේ සාන්තික ධර්මයක් වේ. ඒත්ම මේ ජීවිතයේ අත්දකින්න පුළුවන් ධර්මයක් වේ. ඒකේ නම් කෝපනායක ධර්මයක් නෙවෙයි, උපනායන එතනෙයි ධර්මයක් නෙවෙයි. මොකද මේ කියන ඒ උපනායන ඡන්ද දෙනිසා. ඒකේ නම් පච්චත්තං දීතබ්බෝ විනෝමේ ධර්මයක් නෙවෙයි. තමා තමා පච්චත්ත වශයෙන් දත හැකි ධර්මයක් නෙවෙයි. එහෙම නෙවෙයි මේ ධර්මයේ අර පාසාපාදාදී ගුණ කයම ගැටලා කියනවා. මේ ජීවිතයේදීම ඒක අත්දකින්න පුළුවන් ආකාරය තමයි මේ අවසාන වශයෙන් කරපු ප්‍රතිපදාව. ඒ වගේම අපි නිර්වාණ ගැන දේශනාව පවත්වන විදිහට ඉස්සර කරනවා. හොඳයි. දැන් අපි දේශනාවට බහිමු. එතකොට අපේ මේ දේශනාවේ පරමාර්ථය මොකද? සුඛ වේදනාවක් ආවත් සම්මස්තව ඒකට ඇලෙන්නේ නැතුව සුඛ වේදනාව අත්දැකීම දුක් වේදනාවක් ආවත් ඒකට ඇලීමක් නැතුව ගැටීමක් නැතුව ඒක අත්දැකීම උපේක්ෂා වේදනාවක් ඒකයි වෙන අත්දැකීම. මේකයි අපේ භාවනාවේ පරමාර්ථය අද භාවනා කොටසින් උගන්වන්නට තියෙන වේදනා ලක්ෂණ සතිපට්ඨානයේ ලැබෙන ආකාරයෙන් ආනාපාන සති භාවනාව කිරීම. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රයත්න මේකට මේ ආකාරයෙන් සම්බන්ධ වෙනවා. ඒක නිසා දැන් මේ දේශනාව ටිකක් සාවධානව අහන්න ඕන. සාමාන්‍යයෙන් මේ කින්වත් අය දන්නවා අපේගේ දේශනා තුළ පැයක් හෝ පැය දෙකක් තුළ කතා කරනවා නම් යමක් වාසිත වචන නැහැ, හිස් වචන නැහැ, නිෂ්පද වචන නැහැ, ධර්මයක්ම ගැටලා තියෙන නිසා ඒක නිසා ඊට අරිහාට මෙහාට දුවදුවා එහෙත් ඇතුව ඒ ධර්මයේ අවබෝධ කරගන්න බැරි වෙනවා මොකද මේක දලා යන ගංගාවක් වගේ කටවතු තුන දලා යන ධර්ම ප්‍රවාහයක්. ඒක නිසා මේ නිවත අහන්න අට්ඨකස්වා මනස්පස්වා සම්පදේශෝ සමනනාහරිස්වා ඕපිතෝ සෝසනාස්ස මේ කරන්නේ අට්ඨකස්වා මුද තේජන අවධානය යොමු කරමින් සම්පදේශෝ සමනනාහරිස්වා මුළු සිතම යොදමින් ඕමිතේසෝ ඒකම නමෝ සම්නතුල මදන්නේ ඒක තමයි අවවාදය එතකොට අපේ ගිය සතියේ ප්‍රකාශ කළේ කායානුපස්සනාව වැඩින ආකාරයෙන් ආනාපානසතිය භාවනාව කරන ආකාරය. එහිදී අපි දේශනා කළා දීර්ඝ වශයෙන් ආස්වාද ප්‍රසආස බලමින් ආස්වාද ආනාපාන භාවනාව කරන අයුරු සිහි වශයෙන් ආස්වාද ප්‍රසආස බලමින් ආනාපාන භාවනාව කරන අයුරු සබ්බ කාය තනිය ඒ වගේම කාය සංකාර සංසිඳමින් ඒ භාවනාව කොටස් කරන ආකාරය ඒ කොටස් සමත වශයෙන් වඩන ආකාරය විදර්ශනා වශයෙන් වඩන ආකාරය අපට ඉස්පත් කළා. මේ කතාව බොහෝම හිමින් කතා කරන්නේ මේ හැට තේරෙන්නේ නැති නිසා මට පුරු නැති විලාසයක්. ඒක උනාට කරන්න බැන්නේ. එතකොට එදා අපි අවසාන වශයෙන් කියවා මේ සත්‍ය බුද්ධංග ධර්මයන් මේ තුනෙන් ලැබෙන්නේ කොහොමද කියන එක එක්කම තියක් ඇති ප්‍රශ්නයේ කිසි කෙනෙකුට දුන්නා ආදරීලාව නැති නිසා. අපි මේ දේශනාව පටන් ගන්නකොටම කිව්වේ මේ ආනාපානසති භාවනාව සතර සතිපට්ඨාන ධර්මයන් වැඩින ආකාරයෙන් පදන්නට ඕන. එහෙම සතර සතිපට්ඨාන ධර්මයන් වැඩින ආකාරයෙන් මේ භාවනාව කරන්නේ සත්‍ය බුද්ධංග ධර්මයන් වැඩිනවා. ඒ විදිහට මේ භාවනාව කළොත් විද්‍යා විමුක්තිය ඇති වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ කුණ්ඩලිය කියලා වාක්‍යයකට මණ්ඩලා කාටෝ කියලා මෙන්න මේ දේශනාවක් වදාලා කතම් භාවිතාචකෝ කුණ්ඩලිය සත්‍යපස්සංගා කතම් භාවිතතා විචාරණති පරිපූර්ණයි කුණ්ඩලිය මේ සත්‍යපස්සංග ධර්මයන් කෙසේ භාවිතා කිරීමෙන් කෙසේ බහුලීකරණය කිරීම මේ විචාරණිය සම්පූර්ණ වෙනවාද තවත් කෙනෙකුගේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඒ සංස්කාරයෙන් කතං භාෂාච්ඡෝ වික්‍රේ සත්ත බොද්ධංගා කතං බහුලී කතා ඒකාන්ත නිච්චාය විරාගාය නිරෝධාය සමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්පන්නයි මේ සත්ත බොද්ධංග ධර්මයන් කිසි භාවිතා කිරීමෙන් ඒකේ බහුලීකරණය කිරීම බහුලීකරණය කියන්නේ නැවත නැවත නැවත නැවත කිරීම ඒකාන්ත වශයෙන් ඒකාන්ත නිසිතාව කලකිරීම සඳහා හේතු වෙනවා විරාගය සඳහා හේතු වෙනවාද නිර්වාණය සඳහා හේතු වෙනවාද කියන අදහසයි සිටි අදහස. එතකොට මේ හැම අවස්ථාවකදී මේකට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දුන්නේ ඉදිරියේ දික්ඛු සති සම්බුද්ධං භාවේති විදේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සබ්බ පරිණාමය කියන වචන හතර මේ අනිත් කොච්චංග ධම්මා චෝදනේවා විස්තර කළා මේ විදිහටම බුද්ධංග ධර්මයන් ගැන අපේ සංසාරණාවක් ඕදාස් වල පිළිමන බලාපොරොත්තු වෙනා අද මේ කරුණු හතර වැඩින ආකාරයෙන් මේ බුද්ධංග ධර්මයන් වඩන්නේ කොහොමද කියන එක සාරයුත් සංකේත බල කරලා වශයෙන් කියක් කතා කරන්න තිබෙනවා විශේෂයෙන්ම කොයි භාවනාවක් කළත් කොයි ධර්මස්වරණයකට සමන්දුණත් මෙන්න මේ ආකාරයෙන් ඒ බුද්ධංග ධර්මයන් වැඩෙන විදිහට කටයුතු කරොත් පමණක් අපිට නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඒකේ තියෙන එක පළවෙනි එක විදීක ඉස්තික. විදීකයේ ඇතුළත කරගන්න. මොකක්ද මේ විදීකය කියන්නේ මම කලින් කියවා ආය විදීක සුත්ත විදීක උපදේශ කියලා. මේ පින්වත් අය මෙතන දැන් සියයක් පදනේ අගවටි 50ක් පදිනවා කියන්නේ. මේ 50 දෙනෙක් සිටියට මොනිස්මන් ලෝකේන ඉන්නේ මම විතරයි මෙතන කියන හැටි නැති කරගන්න. භාවනාවක් කරනකොටත් එහෙමයි. ධර්මයක් ශ්‍රවණය කරනකොටත් එහෙමයි. යම් කිසි සම්බන්ධතාවයන් තිබෙනා නම් ලෞකික සම්බන්ධතාවයන්, දෝදල් සම්බන්ධතා, අභිසම් සම්බන්ධතා, සමාපී ධර්ම සම්බන්ධතා වෙන කේවල් ඒවා අපි හිතාගෙන ඉන්නේ අපි සැපේ සඳහා පවතින දේවල් අපට යහපත ඉඳාට වීමට පවතින දේවල් වශයෙන්. ඇත්ත වශයෙන්ම මේවා අපේ සැපේ නෙවෙයි ළඟාතර දෙන්නේ අපේ සංසාර චක්‍රයට අපි ඇදලා දාලා සංසාරයෙන් ගොඩනෙන්න බැරි විදිහට සංසාරයේ දුකක් නැතරවලා සතර මහා අපාදුක් ලබා දීලා අපි නැවත නැවත මේ දුකින් යොදවන දැනි තමයි මේ බන්ධන. මේවට කියන්නේ මාර බන්ධන කියලා. මේ මාර්ග බන්ධන පැටලිච්ච නිසාම අපි මෙතෙක් කල සංසාරේ මේ බන්ධන වලින් ගැලවෙන්නට පෙරමුණ නැවත නැවත සංසාරේ පුරා දුක් විඳගෙන පිළිගෙන ආවා. ඒක නිසා මේ බන්ධන ටිකක් බුරුල් වෙන්නට අපි පස්සේ කඩමු නැවත ඇති නොවන විදිහටම තුන විසිනු කරලා දාමු මේ බන්ධන ඒ පුරුල් කර ගැනීමට මේ භාවනාව කරන වෙලාවේ මේ ධර්මයේ අමල වෙලාවේ ඔක්කොම ඒ සම්බන්ධතා අයින් කරන්න කය විවේකයෙන් සපා ගන්න. මෙතන කවුරුනියත් කමන්නේ මුළු තුන ලෝකෙම මම විතරයි ඉන්නේ කියන හැඟීම නැති කරගන්න. එතකොට කාය විවේකයේ ඇති වෙනා ඊළඟට චිත්ත විවේකය චිත්ත විවේකයේ ඇති වෙන ආකාරයෙන් සත්බොධංග ධර්මයන් වඩපුවාම මේදී උපරිම වශයෙන් ගණන් ගන්නේ අරහත් හේතුඵල විමුක්තිය එහිදී අරහතන් වහන්සේ තුළ පවත්නා කිසිම සංස්කාරයක් ඇති නොවී පවත්නා සිගින් දෙකට කළා යන සියොන් දැනුම් මාත්‍රයක් ඇති වෙනවා සිත සම්පූර්ණ ජීවකත්වයටපත් වෙනවා එතකොට උන්වහන්සේට අවශ්‍ය නම් හිතන්න පුළුවන් අනවශ්‍ය නම් නොසිතන්න පුළුවන් ඒකත් උපරිම අවස්ථාව ඉතින් මේ අවස්ථාවේ දෙවෙනි අවස්ථාව ධ්‍යාන මට්ටම් අවස්ථාව තුන්වෙනි අවස්ථාවේ මෙය සියල්ලම කරන්න සිදුවන්නේ මේ පිටේ බාහිර සිතුවිලි එන්නේ ඒ කියන ධර්මයේම පිට යොමු කරන අහන්නට ඕන කරන භාවනාවේම පිට මෙහෙම ඒක කරන්නට ඕන අන්න එතකොට අපට චිත්ත විවේකයෙන් මේ ධර්මය මේ බුද්ධ ධර්මය වඩන්නට පුළුවන්. මේ මේක තමයි උපදි විවේකය ඒ උපදිවිදේ කියලා ඒකත් ඉන්නේ රහතන් වහන්සේලාටමයි උපදි හතරක් පොත්පත් වල සඳහන් වෙනවා කාමෝපදී ඉලේසෝපදී ඛණ්ඩ උපදී අභිසංඛාර උපදී කියලා. මේ උපදී කියන දේ තේරුම සැටිකොට අල්ලගෙන ඒකම ඇලිලා ඒකම ගැලිලා ඒකම නිමස් වෙලා ඉඳන අවස්ථාවක්. අල්ලා ගැනීමට අමතරව ඒකම ගැලිලා ඒකෙම ඇලිලා ඒකෙම ඉවත් වෙනවා. එතකොට මොනවද මේ හතර කාම වස්තුන් කෙරෙහි? ඊළඟට කිලේශයන් කෙරෙහි. ඊළඟට මේ පංචස්කන්ධ ලෝකෙ කෙරෙහි. මම මගේ කියලා අරගෙන රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාව, සංස්කාර, විඥාන යන ස්කන්ධ තුන අරගෙන ඒකෙම ඇලි ඇලි පවත්නා සත්‍යයක්. උපදීයේ කියන්නේ කෙලෙසයන්ගෙන් සම්පූර්ණ ඉවත් වූ අවස්ථාව අභිසංකාර උපදී කියන්නේ ඇත්ත වශයෙන්ම අවිද්‍යාපත්‍ය සංඛාරා කියන පස්යෙන් උද්ගත වෙච්චි සංස්කාරය ඇති කිරීමට පවත්නා ඇදීම. මේවා දුකින් ඇති වෙනවත් අය මෙහි සිටින බව අපට තේරෙනවා. අපට අන්තිම දේව විශ්වාසය දේව ආකර්ෂණයත් අපේ බව ප්‍රකාශ කළා. මේ ධර්මයේ ශ්‍රවණය කරන අය තුළ මේ ධර්මයේ නොරිස්සන පිටක් තිබෙනවා මූණට ඒක ප්‍රශ්නේ කරන්නේ පසුපසින් වෙනවා. අපි මේ ඉස්සලා දේශනා කරන ඒක අපට තේරලා අපි කියනවා එහෙම නුරුස්සන ගතියක් තිබෙනවා නම් නුරුස්සන සිත සිහිපත් කරන්න අඩු වශයෙන් මේ වෙලාවේ ඒක සිතන පස්සනාවක් වෙනවා අපසලයක් බවට පරිවර්තනය කරගන්න එපා. ධර්මයේ විරුද්ධ වෙනවා. ඒක නිසා ඒ උපවිවේක කායයේද මේ විවේක ඇති කර ගැනීමට නම් මේ තුන්වත් අය සිද්දට කුලී සම්යන් ඇති වෙන්න නොදී තමන්ගේ භාවනා කටයුතු හෝ ධර්ම ශ්‍රවණය කටයුතු කරන්න ඕනේ. ඒ ආකාරයෙන් නැතුවත් අර විවේක නිශ්චිතං කියන වචනය ක්‍රියාත්මක වෙනවා. එවැනි කාරණාව විරාග නිශ්චිතං විරාග කියන්නේ වාග්යයේ ප්‍රතිවිරුද්ධ අවස්ථාවක්. නොඇල්ල. ඇලීමක් නැති බව. අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ මොකටද? සංස්කාරයෙන් ගොඩවීම සඳහා ධර්මයේ ප්‍රත්‍යක්ෂමක් අඩුවටින් අවශ්‍යයි. වෙන දෙයක් බාහිර දෙයකට තබා බාහිර සංස්කාරයකට තබා මේ ධර්ම සංස්කාර ගොඩකටවත් අපිට ඇලීමක් අවශ්‍ය නැහැ. නොඇලීමෙන් යුතුවම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. නොඇලීමෙන් යුතුවම භාවනාව කරන්න ඕනේ. කිසිම ධර්මයක් ඒ කියන්නේ නවලෝකෝත්තර ධර්මයකින්වත් ඇල්මක් ලබා ගන්න හොඳ නෑ. එහෙම ඇල්ම තබාගත්තොත් මේ නවලෝකෝත්තර ධර්මය අපට අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒක නිසා හැම දෙයක්ම අපි අර විරාග සත්‍යයෙන් යුතුවම කියනවා. අන්න එතකොට එහෙම කළොත් එහෙම විරාග නිසිතන් කියන ආකාරයෙන් අපට සත්‍ය පොඩ්ඩක් ගන්න බැහැ. ඒ වගේ කියන්නේ ඊළඟට නිරෝධ නිසිතන් විරෝධ නිස්සංගයන්ගේ විරුද්ධ වෙන ආකාරයේ දැක දැක දැක දැක අපි මේ භාවනාව කරන්න ඕන මේ දැනුමේ ප්‍රයෝජනය. මොකක්ද නිරුද්ධ වෙනවා කියන්නේ දැන් මම මේ කතා කරන සෑම වචනයක් වචනයක් ගන්න ඒ ඇසියෙ ගමන් වෙන වචනයක්. ඒ අහන සිතත් මේ සබ්දය අහන සිතත් එතනම එතනම නිරුද්ධ වෙන්නේ නිරුද්ධ වෙන්නේ. එන්න මේ නිරුද්ධ වීම දකින්න ඕන. සත්‍ය බොද්ධංග ධම්මේන ඇති ඇති නැති නැති යන ධර්ම. අපි මේ අපේ කරන සත්‍ය බොද්ධංග ධර්ම සංස්කාර ධර්ම. හිත පුන බවක් නාචෛතසික ධර්ම. මේවත් ඇති වෙනවා නැති වෙනවා ඒවත් නිරුක්තත්වයට පත් වෙනවා. මේ නිරෝධ දර්ශනයේ තුලින්මයි නිර්වාණ දර්ශනය අපට අත්දකින්න පුළුවන්. සංස්කාර නිරෝධයක් දැකීමට නම් මේ නිරෝධ දර්ශනයේ තමයි අද තුළින්ම සත්‍යක්ෂ වශයෙන්ම විමුක්ති දක්වන්නේ. ඒක නිසා හමු වෙන හමු වෙන ධර්මයන්ගේ විරුද්ධ වන ආකාරයෙන් දැක දැක අපි භාවනාව කළොත් අපට කිසිම ප්‍රතිඵල ගන්න පුළුවන්. ඊළඟට කාරණාවක් තියෙන ඊළඟ හතරවෙනි කාරණාව පොත්සබ්ද පරිණාමය. ඒ කියන්නේ සෑම දෙයක්ම අතහරින්න අතහරින්න භාවනා කරනවා. කිසි දෙයක් අපි අල්ලන්නේ නැහැ. කිසි දෙයක් අපි උපාදාන කරන්නේ නැහැ. සෑම දෙයක්ම අපි අතහරිනවා. නිවන ලැබෙන්නේ අතහැරීම තුළින්. අපි භාවනාවේ යම් දෙයක් අත්දැකියා නම් ඒ අත්දැකීම සුඛසහගත වෙන්නට පුළුවන්. සාද සහගත වෙන්න පුළුවන්. ගැඹුරු ධර්මයක් වෙන්න පුළුවන්. ඒක වෙන එවලෙම අත්හැරීම. මේ උපාදාන නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යන ආකාරයට මේ රූප ධර්මයන් අතහැර අතහැර අතහැර තමයි මේ භාවනාව කෙරෙන්න ඕනේ මේ ධර්මයෙන් ප්‍රවේණය කරන්න ඕනේ අලකත් රූපන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ආදානස්සේකේ ධම්මා පිරෝ පහතබ්බා පදීව සදම්මා සංඝා පුද්ගලයා විසින් ධම්මා පිරෝ පහතබ්බා ධර්මයක් සත්‍යකට උදි කරන්නට ඕනා අභිව අදම්මා අදම්මෝ කියන කතාවක්ද නාඤ්ඤත්‍ය සබ්බහිත්තංගා සත්‍යං පාස්සානුපාණං මේ සියලුම ධර්මයන් අහකට විචකරන්නේ නැතුව නිවනක් සත්‍යයට ලැබෙන්නේ නැහැ. මෙතෙක් මුසි දෝෂයේ උපාදීයේදී කිසිදයක් උපාදාන කරගෙන නිවන ලබන්නට බැහැ. ඒක නිසා අපේ මොන ධර්මයක් මේ භාවනාව තුළින් අත්දැක්කත් ඒ අත් අපි අත්දැකින ධර්මය අපි හිතනපත් ඒවා අත ඇති ධර්මයට එකඟ වුණත් ඒකත් සතුට වෙන්න දෙයක් නෙවෙයි. හරි ඒ ධර්මයේ එකඟයි අපි අවබෝධ කළා අයින් වෙන්නේ කියලා අයින් කරන්නේ. ඒ හම්බ වෙන හම්බ වෙන අවස්ථා අරගෙන ඒකේ එන්නලා ඒකේ නිමස්න වෙලා හිටියොත් අපි එතනම පවතිනා ඒකෙන්ම වැඩිදිනකයකට පත් වෙනා සමහර දෙනුවොත් අපි නපුරුවන් වෙන්න. වැඩිදිනවා. ඒක නිසා මේ මුත්තන්ත පඤ්ඤාමි සත්‍ය උදා කර ගැනීම සත්බුද්ධංගයන් ධර්මයන් වඩන්නට ඕන. මේ විස්තරේ මාතලේ ඉතිහාසයෙන් අපගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයේ තුලින්ම ලත් විස්තරයක් විනා අටුවා ටීකා වල දැක්වෙන විස්තරයක් නෙවෙයි අටුවා ටීකා වල මේවා විස්තර කරලා තියෙන්නේ වෙනස් ආකාරයකට. ඒක නූතනත්ය බාහිර ගැනීම කරන ගැනීම නූතනත්යයට බාහිරයි අපේ අවබෝධයක් තමයි අපි මේ ප්‍රකාශ කළේ අපි කවදාවත් පොත් මෙතන පිට හරින්නේ හොඳයි දැන් ඒ විදිහට අට්ටිකත්තා හරි ටිකත්තා සම්බටීසෝ සමන්නා හරිත්තා ඕමිතසෝ ධම්මස්සනාත මේක තමයි මෙහෙම කරනවා මේ කියන චිත යොදවනවා මේකටම කන් යොමු කරමින් මේ ධර්මය අහන්න ඒ ධර්මය අහන්නේ අර්ථිය පුසක්ත බුද්ධංග ධර්මයන් වැඩෙන ආකාරයට අර කණු හතර සම්පූර්ණ වෙන විදිහට මේ විදිහට භාවනා කරනකොට ඉතිවන සත්‍ය බුද්ධංග ධර්මයන් වැඩෙනවා මේ සත්‍ය බුද්ධංග ධර්මයන් ආනාපානසති භාවනාව තුළින් වැඩෙන්නේ කොහොමද කියන එක ගැන විස්තරයක් ආනාපාන සංස්කේ ආනන්ද සූත්‍රයේ තියෙනවා කැමති කෙනෙකුට ඕන නම් මේ දීර්ඝ විස්තරය බලා ගන්න පුළුවන්. දැන් අපි මාස්කාර සබහින්නේ වේදනානුපස්සනා කොටස. ඉන්දි පටිසන්නේදී අත්තිස්සාමි සික්ඛති සීති පටිසන්නේදී අත්තිස්සාමි සික්ඛති සුපපටි සංවේදී අස්සනස්ථානෝ තිතික්ඛති සුපපටි සංවේදී පස්සති ස්ථානෝ තිතික්ඛති අස්සංගයං චිත්ත සංඛාරං චිත්ත සංඛාර පටිසංවේදී අස්සදස්සානෝ තිතික්ඛති චිත්ත සංඛාර පටිසංවේදී පස්සදස්සානෝ තිතික්ඛති පස්සම්බයං චිත්ත සංඛාරං අස්සර සාමෝති සික්ඛති පස්සම්බයං චිත්ත සංඛාරං අස්සර සාමෝති සික්ඛති මේ ඉස්හානුපස්සනාව විස්තර කිරීමට බුදුරජාණන් වහන්සේ වදාළ සීමා පාඩම. ඉන්දියෙම කිව්වොත් මෙමය මේක කියනවාට ප්‍රතිසම්පන්න කියන කතාවක් සික්කති කියන කතාවක්. අපි මේ වචන දෙක දිහා විස්තර කළා කියන්නේ සතියේ සෑම ආකාරයකින්ම මේ ධර්මයේ දකින්න ඕන. සික්කටි කියන වචනේ කියන ආකාරයට දීර්ඝ සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා වෙන ආකාරයෙන් මේ භාවනාව කෙරෙන්න ඕනේ. එහෙම ත්‍රිශික්ෂා පූර්ණයක් සිදුනේ නැත්නම් මේ භාවනාව තුළින් අපට නිවන දකින්නට බැහැ. ඒක නිසා මේ දීප්‍රඥාවේදී පතන්නේ පච්චංගේදී කියන අධ්‍යාත්මිකද කියන අර්ථය මේ වෙලාවේ ජීවිත නගා ගන්න නැවත අපි ඒවා කියන්නේ නැහැ කාලේ ඉස්සර ගැනීමට. එතකොට මේ දැක්කේ මේ ප්‍රීතිය දකින්න සුඛය දකින්න චිත්ත සංඛාර දකින්න චිත්ත සංඛාර සංසිල්වන ආනාපාන භාවනාව කරනවා. මේදී විශේෂම වචනයක් කියන්නට සිදු වෙනවා මේ මේ මේ කියන්නේ යන මේ ධර්මයේ පටන් ඉදිරියට ආනාපාන සති භාවනාවේ කියන කොටස් 12ම ධ්‍යාන නොලබා වඩන්න දෙහැ කියලා විසුද්ධි මාර්ගයේ හයිම ගෑවනවා කියනවා. ධර්ම දේශකයන්න් මහන්සියලා ඒවා නැවත බමාරනවා. උත්පත්තුලයේ ඒ ආකාරයෙන්ම විදහා දක්වනවා. ඒක නිසාම මේ කොටස් 12 නිසිදීට විස්තර කරන්න යන කොටස් 12 අභාවී ඒක මොකද විහාන නොලබා මේවා ලබන්නට බැහැ මේවා කරන්නට බැහැ කියන බැරි කවුරුත් මානේ බහිරම මේ තියෙන කිසිම ධ්‍යාන මට්ටමක් නොලබා හෝ ධ්‍යාන මට්ටම තිබෙනා නම් කොහොමද හොඳයි එහෙම නොලබාවු මේ සියලුම කොටස් අත්දකින්නට පුළුවන්. ඒ අත්දකලා ඒකෙන් බලාපොරොත්තු වෙන අභිමතාර්ථය මුලින්ම මුලින්ම අත්දකින්න පුළුවන් කියලා මම එයාට විස්තරම් කරනවා. ඒක නිසා මේ කතාව සම්පූර්ණ අපි මුලදීම මේ වේදනාන් පස්සනාව කතා කළ නිසා ඊට පස්සේ සම්මේදී අවස්ථාව විස්තර කිරීමට ප්‍රථම වේදනාව ගැන වචන කීපයක් කතා කරන්න තිබෙනවා. වේදනාව ගැන පැය දෙක තුනක දේශනාවක් අපි අනාගතයේදී කාලය ගැන එකක් කරනවා. බොහෝ විට මේක පොළදාවට සමාරින්නේ. අද සිටියම් මේ දේශනාව ගැන වචන සුවක්යක් කතා කරලා අපි සීපපට්ඨානයේ අවස්ථාව විස්තර කරනවා. මේ දේශනාවට තමයි ලෝකයේ මජ්ජක විලා පවතින්නේ. මේ වේදනාව සෙසොන් ලෝකෙම පහළ වෙලා. අපි කරන සෑම ලෞකික ක්‍රියාවක්ම අපි කරන්නේ මොකටද? සුඛ වේදනාව ලබා ගැනීමට, දුක් වේදනාව නැතිවෙන්න. අපි හිතාගෙන ඉන්නේ මේ සුඛ වේදනාවට තියෙන ආශාව ඇත්ත වශයෙන්ම සුඛයට තියෙන ආශාවක් කියලා. අපේ තියෙන බඩස්සමට අපේ තියෙන අවිද්‍යාවට ඒක හේම සිටුවට වේදනාවට හෝ කවර ධර්මයකට හෝ ආසාවක් තිබේ නම් ඒක දුක්ඛ සමුදය පත්‍යයි. ඒ තුළින් වැටෙන්නේ අපේ දුක්ඛ සමුදයයි දුකයි කියන අපි වඩන්නේ. වේදනාවට යට වෙලා වේදනාවට මහල් වෙලා මෙතෙක් කල් අපි කටයුතු කළා. ඒක නිසා ඒක නිසාම අපි ජාතියෙන් ජාතියට උත්පත්තියෙන් උත්පත්තියට භවයෙන් අනුභව කරන මේ සංසාර දුක අනුභව කරන කැමැන්නේ වහන් දෙකක්. ඇත්ත වශයෙන්ම මේ වේදනාව අපි හිතන්නට එපා ඈතට වීසි කරන්නට බැරි මහා මේ පස්වතේ තරම් බඩපතල දෙයක්. හිතන්න එපා මේ වේදනාව මේ මහ පොළොව තරම් විශාල දෙයක් අපිට අයින් කරන්න තියෙනයි කියලා. මෙහෙම තියෙනවා කියන්නේ දැනීම මාත්‍යක් පමණයි අපිට අයින් කරන්න තියෙන්නේ. පුළුවන් දෙයක් තරම්වත් බරක් නැහැ. අපි මේවා අල්ලගෙන පදාගෙන ඒවත් දෙවිලා ඒව ඉවත් කරගන්න බැහැරුව රඟලන්නේ මොකටද? දේශනාව කෙරේ අපතුල පවත්න අවිද්‍යාව නදස්සම නිසා. ප්‍රධානම එක වේදනාව විඳින සත්‍යයේ ඉන්නවා මම ඉන්නවා කියන එක. සත්‍ය වශයෙන්ම වේදනාව විඳින පුද්ගලෙක් නෑ. වේදනාව වේදනාව පාදී ඇතිලා නැතිලා යනවා. අපේ තියෙන දුක්කමට මේ වේදනාව අල්ලගෙන සංස්කාර රැස් කරගෙන අපේ මේ දුක අපි ළඟට කරගන්නවා. මේගොල්ලන් මේ පින්වත් අයට හිතන්න පුළුවන් කොහොමද මේ වේදනාව තියෙන තත්ත්වය ඉවත් කරගන්නේ අපේ දැනීම කියලා. ඒක යථාභූත ඥාන දර්ශනයේ තුලින් වේදනාව පිළිබඳ ඇත්ත ඇති දෙයක් දැකීම තුලින් නිර්ආයාසයෙන් සිදු වෙනවා. ප්‍රධාන හේතුව මේ විදින පුද්ගලයේ නැතිව දැනීම වේදනාව සංකත ධර්මයක් දැනීම ආදී වශයෙන් කොටස් ඒවා නැවතුනේ මේ වේදනාව සම්බන්ධයෙන් අත්සවාක පුද්ගලෝ ඒ කියන්නේ වැඩි සුසවත් නැති භෞතික නෝ පුත්තජිනෝ ක්‍රියාත්මක කරන්නේ කොහොමද වේදනාව කියන්නේ මොකක්ද බුදුරජාණන් වහන්සේ හදාගන්නා වේදනාව ගැන වේදේකීතෝ පිට්ඨවේ සත්මා වේදනාසං සිතී. මේ විඳිනයිසයි වේදනාවක් කියන්නේ සිත වේදේකී මොනවද විඳින්නේ සුඛං වේදේකී සුඛයක් වෙනවා. දුක්ඛං වේදේකී දුකක් වෙනවා. අදුක්ඛ සුඛං අදුක්ඛම සුඛං වේදේකී ශේෂා නැදහස් වේදනාවක් වෙනවා. මේ වේදනාව ගැන විශේෂ විස්තරයක් මජ්ක්‍ධිම නිකායේ බහුවේදීය සූත්‍රයේ දේශනා කරලා තියෙනවා විවිධ ආකාරයෙන් මම හිතන්නේ ඒවැනි විස්තරයක් අභිධර්ම පිටකේවත් නැහැ දේශනාවක. ඒ ගැනසලු හැඳින්වීමක් පමණක් කරනවා නම් විස්තර කතා කරන්න යන්නේ නැහැ. දීපානන්ද වේදනා උත්සාමය ආකාරයෙන් ආනන්ද මම මේ වේදනාව දෙආකාරයකින් වදාරලා තියෙනවා මොනවද කියන්නේ කායිකන්තේ චේතසිකන්තේ කායික වශයෙන් වේදනාව චේතසික වශයෙන් මානසික වශයෙන් වේදනාව සිස්සෝක ආනන්ද වේදනා උත්තමය හරයයි තුන් ආකාරයකින් ආනන්ද මම මේ වේදනාව විස්තර කරලා තියෙනවා මොනවද වේදනාව අර මම කලින් කියපෝ සුඛ දුක්ඛ එක්කා එක්කා කියන්නේ සපත් දුකක් නැති සතරක් වේදනා පංචක ආකාර පංචක ආනන්ද වේදනා උත්සාහය ආකාරයයි. පස් ආකාරයකන ආනන්ද මන්නේ වේදනාව වදාරලා තියෙනවා. මෙන්න අපි ධර්ම විස්තරය මෙතන ඉන්නේ මොනවද මේ පහ? සුඛේන්ද්‍රයන් දුක්ඛේන්ද්‍රයන් සෝමනස්සේන්ද්‍රයන් සෝමනස්සේන්ද්‍රයන් මුඛේන්ද්‍රයන් කයට දැනෙන සැපය ඉන්ද්‍රිය, කයට දැනෙන දුක දුක් ඉන්ද්‍රිය. හිතට දැනෙන සුඛය සෝමනස් ඉන්ද්‍රිය, හිතට දැනෙන දුක දෝමනස් ඉන්ද්‍රිය. හිතට දැනෙන උපේක්ෂා වේදනාව පෙක්ඛින්ද්‍රිය. යටි ආකාරයෙන් ආනන්ද යටි ආනන්ද වේදනා උත්සාහය ආකාරයයි. හය ආකාරයෙන් ගුණ ආනන්ද මම මේ වේදනාව විස්තර කරනවා. මොනවද මේ හය? චක්ක සංපස්සජා වේදනා සෝත සංපස්සජා වේදනා ධාර සංපස්සජා වේදනා දීවා සංපස්සජා වේදනා ආය සංපස්සජා වේදනා මනෝ සංපස්සජා වේදනා කියන්නේ ඇහැට රූපයක් දැකීම තුළින් ඇති වෙන වේදනාවක් තියෙනවා මනකට සත්‍ය ඇතිවීම තුළින් ඇති වෙන වේදනාවක් තියෙනවා නාසයට දැනුම් දෙනීම තුළින් ඇති වෙන වේදනාවක් තියෙනවා දිවට රස දැනීම තුළින් ඇති වෙන වේදනාවක් තියෙනවා. කායට ස්පර්ශ දැනීම තුළින් ඇති වෙන වේදනාවක් තියෙනවා. මනසට ධර්මාවබෝධයෙන් තුළින් ඇති වෙන වේදනාවක් තියෙනවා. මේවා මම විස්තර කරන්නේ නැත්නම් හඳුන්වීමක් පමණයි. එතකොට අට්ඨාරසකේ ආනන්ද වේදනා උත්සාමය ආසරයය ආනන්ද මම 18 ආකාරයකින් මේ වේදනාව විස්තර කරනවා. චක්කුණා රූපං දිස්සා සෝමනස්සාණීයන් රූපං සුවිදිතේ සෝමනස්සාණීයන් රූපං සුවිදිතේ සෙක්ඛාණීයන් රූපං සුවිදිතේ මේ ඇහැට විතරයි මේ කතාව කියන්නේ ඉන්ද්‍රිය හයට ආවම 18ක් තියෙනවා ඇහැට රූපයක් දැකලා ඒ රූපය සෝමනස්සාණීයන් රූපං සුවිදිතේ සෝමනස්සයේ සෝය ලැබෙන ආකාරයට අපේ සිතේ පවත්නවා ඒ තුලින් වේදාවක් ඇති වෙනවා දුන්නසත්තාණියන් දුන්නට තියෙන ආකාරයට මේ මොහොතේ අපි වෙනස් කරනවා. නැත්නම් නැදහත් ආකාරයට මේ රූපේ වෙනස් වෙනවා. එතකොට තුන් ආකාරයක් එතන ඇති වෙනවා. ඒ ඇහැට වගේම අනිත් ඉන්ද්‍රිය හයක තුන තුන් ආකාරයෙන් ඇති වෙනකොට වේදනාව සහාට ආකාර වෙනවා. ඊළඟට දේශනා කරනවා සංසිද්ධ පුගේ ආනන්ද වේදනා උත්සාමය පරිහාරයේන. සිත් හය ආකාරයකින් මේ වේදනාව විස්තර කරනවා කියලා. මොනවද මේ 36 අර 18ම හේනසිත වශයෙන් නෙක්ඛම්මිත වශයෙන් ඒ කියන්නේ පංචකාම වස්තුන් අල්ලාගෙන යම් කිසි සුඛයක් ඉඳිනවා නම් දුකක් ඉඳිනවා නම් ප්‍රේක්ෂා වේදනාවක් ඉඳිනවා නම් ඒක හේනසිතයි ඒ හේතුන් නික්මිලා දැන් මේ අවස්ථාවේ නෝතුන්වත් අයපාක් කිසිම අවස්ථාවක සුඛයක් හෝ දුක්ඛයක් හෝ උපේක්ෂාවක් ඇතිවෙනවා නම් ඒක මුඛම සුඛයි. මේ විස්තර කරිය ධර්මය නමුත් අපි විස්තර ගන්න යන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අටසතකී ආනන්ද වේදනා උත්සාහය පරයයි. ඒක තියාකාකාරයේ ගුණ ආනන්ද මම මේ වේදනාව පදාරනවා. ඉස්තර කළා පදාරනවා. මොනවද අර සික්ඛයම අතීත වශයෙන් අනාගත වශයෙන් පටිච්චසමුප්පන්න වශයෙන් අතීත අනාගත ප්‍රතිපන්න වශයෙන් මේ කතාව මාතෙන් කලේ මේ සින්නත් අයට මේ කරුණ තුළ ගැටලලා මේ සංස්කාර ගොඩක් අභිනන්දනය කිරීම දෙන්නේ අපි වේදනාව ගැන මේවා මේවා දන්නවා කියලා හිතනෝනේ. මේවා දැනගැනීම එකක් හෝ උපකාර වෙනවා. නමුත් ඊට වඩා ප්‍රබල වශයෙන් අවශ්‍ය වෙන්නේ මේ සෑම වේදනාවකම තියෙන පොදු ලක්ෂණ තුන අවබෝධ කරගන්න. මොනවද ඒ පොදු ලක්ෂණ තුන? වේදනාව සංකත ධර්මයක් නිසා තීනානි වික්‍රේ සංකතස්ස සංකත ලක්ෂණානි අතමානකේ උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති සිතස්ස සංයතස්සම් පඤ්ඤායති මේ උපදීමක් තේනා නැතිවීමක් තේනා ඇතිවිච්ච එක වෙනස් වෙන ආකාරයක් තියෙනවා සිතස්ස පඤ්ඤායති මේ සංකත ධර්මයන්ගේ ලක්ෂණ මේ වේදනාවේ ලක්ෂණ තුන අපි අවබෝධ කරගන්නයි ඉතාම වැදගත් වෙන්නේ මේ වේදනාව විදිහට පුද්ගලෙක් නෑ. වේදනාව වේදනාව පාඩුවේ ඇති වෙන නාම මාත්‍රයක් පමණයි. වේදනාව කලකිරියුතු ධර්මයක්. වේදනාව නැතිවෙන ධර්මයක්. වේදනාව නිරුක්ත වී යන ධර්මයක්. වේදනාව දුක් සත්‍යය. වේදනාවට යම් පරිමක් තියනවා නම් දුක් සමුදය. මේ වේදනාව නිරුක්ත කරගන්න නිර්වාණ ධාතුව දුක් නිරෝධය ඒ වේදනා දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාව මාර්ග සත්‍යය කියලා ගන්න පුළුවන් නෝන. මේ වේදනාව තුළින් අපි අවබෝධ කරගන්න ඕනේ. අර නොයිස් ආකාර දෙකේ මූලයට වඩා සෑම වේදනාවකම තියෙන මේ පොදු ලක්ෂණයක් ඒ වේදනාවන් තුළින් අපේ ලබන ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් තමයි ප්‍රායෝගික වශයෙන් හඳුන්වන්නේ. නැතුව මේ එක ආකාරයක වේදනාව විස්තර කළාට තේරුමක් නැහැ. මට ඕනේ නම් මේක තව දෙසිලාට ආකාරයකට කියන්න පුළුවන් අධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් කියලා දෙක දෙකට දෙකම කියලා දෙසිලාට මේක ආකාර මේකේ විග්‍රහ කරන්න පුළුවන් ඒක නෙවෙයි අපිට අවශ්‍ය අනිවාර්ය මනසේ පොතේ ලක්ෂණ අවබෝධය ලබා ගැනීම. එතකොට මේ කියන කතාව හොඳින් අහන්න. වේදනාව සම්බන්ධයෙන් මේ අත්සවා පුදුජනෝ වැඩි සත්‍වත් නෝ පුදුජනයා ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ක්‍රියාත්මක වන්නේ කොහොමද? මේක අපි දැනගත යුත්තේ කොමකටද මේ වේදනාව කෙරෙහි නිත්‍යබන්ධම අපට පිළිපැදීමට පුළුවන් වෙනවා මේවා දැනගෙන ඒ අනුව පිළිපැදෙන්න. මේවා දැනගත්තු පමණින් එහෙම වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ චක්ක සූත්‍රයේ නිදී දේශනා කරනවා අපි මොකක්ද? සක්මන්ත පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං සින්නා සබ්බති පස්සෝ සස්සපච්චය උප්පජ්ජති ඒකේතං සුඛංවා දුක්ඛංවා අදුක්ඛංවා මේක දිගට විස්තරේ කියනවා මේක දිගට විස්තර කළා මම කියන්නම් ඇහැට රූපයක් ගැටීම නිසා ඒ ඒක දැනගන්නා සිතක් පහළ වෙනවා රූපේ දක්නා සිතක් ඒකට කියන්නේ සංඥාන කියලා මේ ඇහැයි රූපයයි දක් විඥානයයි කියන තුනම එකතු වුණාම ඒකට අපි පස්සේ කියලා කියනවා. ඒ පස්සේ නිසා පස්සපච්චා වේදනා කියලා කවුරුත් දන්න කතාවක් නේ. පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා සුඛ දුක්ඛ උපේක්ෂාවක්. අනිත් ඉන්ද්‍රයන්ට මෙසේමයි. එතකොට අර පුත්තජනයා කර්මයුතු කරන්නේ කොහොමද? සුඛාය වේදනාය පුත්තු සමානෝ ටිකක් ඒ කියන්නේ සුඛාය වේදනාය පුත්තු සමානෝ අභිනන්දති අභිවදති අච්චෝසාය චිත්තති අස්ස සාදාන් වේවති අර සුඛ වේදනාවක් ඇති වෙච්ච ගමන්ම ඒක ආස්වාද කරනවා ඒක අභිනන්දනය කරනවා අභිවදසින් ඒක ලක්ෂණයි ඒක නිවි සුඛයි සුභයි මේ කාදී වශයෙන් ඒක වර්ණනාත්මක වචන කරනවා අජ්ජෝසාය සිත්තේ ඒකේම දිවිලා ඒකේම නිමක්න විලා ඒකේම ඇලිලා ඒකේම හැටලිලා විලා පස්සේ ඔවුන්ට මොනවද සිදුවන්නේ රාගාන්තයෝ අනසේති රාග අනසය සම්දාවක් ගලන්නා වගේ හදවතකින් සලාගෙන සලාගෙන ගලාගෙන මේ සලාගෙන යෑමේ මහා ප්‍රවාහයක ජල ප්‍රවාහයට අපි අතු වෙන ඒ කුසලයක් නිකම්ම ගලාගෙන යන්නේ අරගෙනයි ගලාගෙන යන්නේ කොහටද මේ යන්නේ සංසාර සාගරේ අතක් මුලක් නොපෙනෙන සිරක් පරසයක් නොපෙනෙන මහා සංස්කාර සාගරේ නිමක් ඉන්න වෙලා අපි මෙතෙක් කල් සංස්කාරේ ආදී සම්මෙලි කරේ. අනලපක් ගෝයම් වික්‍රේ සංස්කාරෝ පුප්පාකෝ කියන සංඥායි. මේ සංස්කාරේ අතක් මුලක් පේන්නේ මහණෙනි ඒ තරම් ඈතයි. නැතුවක් වෙන්න පුළුවන්. නැතුව නෙවෙයි බුදුහාමුදුරු මුළු කාලෙම එක පුද්ගලයෙකුගේ මුල් ජීවිත ගැන ගැන හිත හිතා හිටියත් දුක් ජීවිතයේ කෙලවර වෙනවා. ඔහුගේ සංසාර ගමනේ කිහින් එහාට එහාට තිබුණ දේවල් තවත් තිබෙනවා. ඒකයි ලපඤ්ඤායිති කියන්නේ. මේ විදිහට අපි ආගාන්තයෙන් පැටවිලා ආගාන්තයෙන් දාගෙන ගිය සංස්කාරයේ නිමක් වෙනවා. ඒත් වේදනාවක් වශයෙන් හඳුන්වනවා. සෝ දුක්ඛය වේදනාය පුත්‍ර සමානෝ සූචකේ ඉදමති පරිදේවති පුරස්කාර සංගති සම්මෝහන ආපජ්ජති සස්ස පටිඝාන්ති අන්තිති අර සුඛ වේදනාව වගේම දුකක් ලැබුණාට පස්සේ සූචකේ සුඛ කරනවා ඉදමති දේශිත සුඛටපත් වෙනවා පරිදේවති විලාප කියනවා පුරස්කාරයෙන් සංගති පබ්බේ අත්තනාගෙන අස්සක විලාප කියනවා හඳනවා මුලාවට පස්සේ නම් මේක තමයි වැදගත් කාරණාව. මුලාවට පස්සේ නම් සම්මෝහනා පජ්ජති. අපි මේ කිනවත් අය දන්නවා දැන් කවුරු හරි මරණට පස්සේ විලාප ගීතයක් කෑ ගහනකොට මොනවද අපිට පිටින් ගලාගෙන යන්නේ කියලා මේ ඇත්තට හිතා බලන්න අපි දන්නේ නැහැ මහ ලොකු සංකමක් නැහැ දැකම මිත්‍රකමක් කරනවා කියලා කරන්නේ අපේ තුල කටික අන්තිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න දෙනවා. ක්ලේශ ධර්මයන් ඇති කර ගන්නවා, පොහොර ගන්නවා, සංස්කාරයෙන් නිමක්න වෙන අපසල් දැන් කරවා ගන්නවා. මේ විදිහට කටයුතු කරපුවාම මොකද වෙන්නේ? සත් පටිඝානසය උපනසේති බොහෝතර පටිඝානසේ අර කලින් කිව්වා වගේ ගණන්නට පටන් ගන්නවා. මේ බලන පටිඝයත් බලන්නේ අර සංස්කාර සමුත්‍රේ කරාමයි. ඊළඟ කාරණාව සෝ අදුක්ඛම සුඛාය වේදනාය කුක්ඛව සමානෝ සත්තා වේදනාය සංකේයංච අත්සංගමංච අත්සාදංච ආදීනවංච නිස්සරණංච නප්පජානංච සත් අවිද්‍යාංච හංකේ අදුක්කමත ප්‍රවේදනාවක් ඒ කියන්නේ සුඛක් හෝ දුකක් නොවන නැදහත් වේදනාවක් ඇති වුණාට පස්සේ ඔහු දන්නේ නැහැ මොකද්ද සස්සා වේදනාවේ සමුදේ වේදනාව ඇති වෙන හේතුව. මේ වේදනාව නැතිවීම අත්සංගමේ දන්නේ නැහැ. ඒ වේදනාවේ ආස්වාදේ ආස්වාදේ දන්නේ. ඒ වේදනාවේ ආදීනවේ දන්නේ. ඒ වේදනාවේ නිස්සරණේ දන්නේ. ඒක නිසා ඔහු තුළින් අවිඥානිකය සලාගෙන සලාගෙන යනවා. අවිඥාවෙන් අපි සංසාර චක්‍රේ දාලා කරකවනවා. අවිඥායේ නියුතු ලෝකෝ. මොන දෝෂේ මානසිකයෙන් බැහැලා. මෙන්න මේ විදිහට අවිද්‍යාව අනුසය අපතල ක්‍රියාත්මක වෙනවා මේ වේදනාව තුළින්. දැන් බලන්න අපි මරණවත්කම අපේ නොදැක්කම නිසාම මේ කුංගිය ප්‍රතිපත්තර අර ඇති වෙන අරමුණු තුළින් අපි ඒ සංස්කාර ගමන චක්‍රය සංස්කාර චක්‍රය අපි පරපවා ගන්නේ කොහොමද කියලා. මෙන්න දේශනා කළ බුදු පියාණන් වහන්සේ වදාරනවා සෝවත වික්කේ සුඛාය වේදනාය රාගානිසයන් අපහාය දුක්ඛාය වේදනාය පටිඝානිසයන් අප්පටි විනෝදෙත්වා අදුක්කම සුඛාය වේදනාය අවිඥාන්තයන් අසමෝහනිස්වා අවිඥාන් අපහාය නිත්‍යං අනුපාදිස්වා ඉතේව තමයි දුක්ඛත්තන්ට කරෝ භවිෂ්‍යතේදී නිස්සං සහනම් මේ කියන්නේ මේකයි ඒ සුඛ වේදනාව පිළිබඳව තියෙන රාගාංශයේ අපහාය ඒ රාගාංශයේ පැත්තකට දමන්නේ නැතුව දුක්ඛාය වේදනාය පටිඝාන්තිය අපදිනියෝ දෙස්වා ඒ දුක පිළිබඳ තියෙන වේදනාව පිළිබඳ තියෙන පටිඝ සංඥාව සම්පූර්ණයෙන් අයින් කරන්නේ නැතුව අදුක්ඛම සුඛ වේදනාය අවිඥානයන් අතුමෝමනිත්වා ඒ අවිඥාව සම්බන්ධ වූ අන්තේ සම්යන් සම්පූර්ණයෙන් සිටින් බලවල ඉවත් කරලා දාන්නේ නැතුව අවිඥාහක්ඛාය අවිඥාව දැක්කට නොදමා විඥාන් අනුපාදිතා ප්‍රඥාව උපදවා නොගෙන සිත්තේ සම්මේ මේ ජීවිතයේදීම දුක්ඛස්කන්ධ කරෝ භවිස්සතියේ දුක කෙලවර කරයි කියන එක මේ සංස්ථාන විච්ඡේදී කවදාවත් පිළිනවනවා. ඒක නිසා මේ වේදනානුපස්සනාව මේ ආනාපානසති භාවනාව තුළින් අපි කරන්න යන්නේ මොකද්ද? සුඛ වේදනාව කියන රාගාන්තයේ සම්පූර්ණයෙන් ගලවා කඩා දැමීම. දුක් වේදනාවට තියෙන ගැටීම සම්පූර්ණයෙන් කුකුලා පැත්තකට වේටි කිරීම අදුක්ඛන සුඛ වේදනාවේ තියෙන අවිද්‍යාව සම්පූර්ණයෙන් සමලින් නැති කර සිඳ දෙන්නේ. ඒ තුළින් අපි මේ දුක කෙලවර කරලා අමා මහ නිවනට අනුසුරපත් ඒකයි මේ දේශනාන පස්සනා සතිපට්ඨාන භාවනා ක්‍රමය ආනාපාන සති භාවනාව සම්බන්ධ මේ වේදනාන පස්සනා සතිපට්ඨාන භාවනා ක්‍රමය අපි කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් වේලාව නමයි. අපි බලාපොරොත්තු වුණා ටිකෙන් ටික මේ පින්වත් අය භවනාවට වැඩිපුර කාලයක් හිටින්නේ. ගිය සතියේ ඉස්සෙල්ලා සතියේ විනාඩි 15ක් කළා, ඊයේ ගිය සතියේ විනාඩි 20ක් කළා, අඩු වශයෙන් අද පැය භාගයක්වත් භාවනා කරන විට ඕනෑ විනාඩි 45ක් වගේ. ඉතින් තව එක කතාවක් කියන්න තියෙනවා අපේ දයාලු බණතුන් මහත්මයාගේ කතා අතන සිට කොහොමද ඒ ප්‍රකාශ කරලා තියෙනවා අපිට ඊළඟ නියම මදි කියලා. ඒක නිසා වෙන්නුනේ දයාලු මහත්මයා කෙනෙකුනේ මම මේ කෙනෙක්ට අයගෙන් අහනවා අපිට මේවා වැඩි කියලා අය කියන අයත් මේ අතර ඉන්නවා. ඒ අතර ප්‍රකාලයේදී මේ භාවනා කරන අතරතුර කාලයේදී ජීවිත භාවනා කරන මහා විද්‍යාත්මක පිළිබඳ ගැටලුවක් නම් මේ වට උපදෙස් දීමට මා අද අර පැත්තට මේ අයින් වෙලා ඉඳලා මේ භාවනාව ඉරුණාට පස්සේ අපි මේ භාවනා පන්තියේ මෙහෙම කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කතාව කවුරුත් අහන්න සාවධානව මොකද්ද මේ පූර්ණ පුස්තිකයේ තියෙන්නේ? මෙතන හිටපු කෙනෙක් අධ්‍යාපක එක්ක එක්සලා කාන්තාවකට භාවනාව කරන්නට අමාරු වෙලා අපි අමාරු සැද වෙන පපු වේදනාවක් හත්වෙන මානසිකමේ ඉතිරිදාක් එක්කලා. ඒ ඇතිවන වේදනාව අපි දැකලා ඒකල දැකලා ඒකට ප්‍රතිසම්මයක් වශයෙන් අපි පූර්ව කුක්ති වෙනස් කරලා ඒ ඇයට ප්‍රකාශ කරනවා. අපිට සංකෝචයි මේ සතියේදී අපිට ඒක ප්‍රකාශ කළා ඒ විදිහම වේදනාවක් නැති කරගෙන දැන් හොඳට භාවනා කරන්න. මේ කතාව කියන්නේ මේකටයි මේ පින්වත් අයගේ පෞද්ගලික වශයෙන් ගැටලු තියනවා නම් භාවනාවේ අත්දකින ඒ ගැටලු වලට අනුකූල වන පරිදි අපි මේ කෝර කුට්ටිය හත්ගන්න සිදුවේ. පොදු වශයෙන් කියන එකක් අපි මේ කතා කරන්නේ කෝර කුට්ටිය කියනවා කියලා. නමුත් පෞද්ගලික වශයෙන් මේ කරන කෝර කුට්ටියෙන් දැනස් කරගන්නට අපිට සිදුවේ. මේ පළවෙනි කාරණා. දෙවෙනි කාරණාව මේකදී කියන බුද්ධානුත් නිමෙත්තා අතුරු මරණානුත් කියන අතර සමතන භාවනාව පූර්ණ කුච්චලයෙන් කිරීමට නම් ඒ එක එක භාවනාවක් අධිගානක් හෝ මහාදානක් තුළ ඒ භාවනාවම කරමින් ප්‍රගුණ කරලා ඒ ඉස්ලාම ප්‍රගුණ කොටස අර පූර්ණ කුච්ච අවස්ථාවේදී අත්දැකෙනවා. ඒකයි. හ්ම්. එක එක ශරීරයේ අණුව මේ පූර්ණ කොට වෙනස් කරගන්න ඕනේ. මේ කිසිමක් තුනක් අපිට ප්‍රකාශ කළා ස්වාමීන් මට නම් නිතරම නිතරම රාගය කියලා නම් රාග සත්‍යයක්. මේ කින්වත් යන තමන්ගේ හදවතින් දන්නවා තමන් තුළ විදාන්තරියම රාගය ජනිත වෙන පුද්ගලයෙක් පුද්ගලිකාවක් කියලා. එහෙම නම් ඒ අය විශේෂයෙන්ම විදිකුල් භාවනාවට දැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඊට අමතරව අර කියනවානේ දස අසුබ ඒ දස අසුබෙන් එකක් මෙලිය කරන්න ඕන. ඊට අමතරව සතුදාන අවස්ථාන අර දහස මනස්කාරයක් පවසනවා. පඨවි ආපෝතේ දුවා. මේ පූර්ව කුත්‍ය අවස්ථාවේ ඉතලේසුයි මේ කොටස් තුනම රාගයේ අධික කුත්‍යයන් යම් විදිහකින් සමන්තුල නිරන්තරයෙන් දෝෂයේ ජනිත වෙන බුද්ධලයක් බුද්ධලයක් නම් තමයි නිරන්තරයෙන් සුදුසු කාර්යයකට උනත් දෝෂයේ ඇවිස්සිනවා නම් බොහෝ වැඩිපුර කාලයක් මෛත්‍රියේ කාලයේ නිදඟු කරන්න ඕන. ඊට අමතරව සමන්ත ද්වේෂයේ ජනිත කරන දේශාගත තරහ පුද්ගලයන් දෙකපොළ සිටින පුද්ගලයන් සිටිනවා නම් ඔහු මෙකින් උපේක්ෂා භාවනාව කරන්නට ඕන. උපේක්ෂා භාවනාව කරන්නට බෑ මොකද අර කලින් කියපු මෙත්තා මුදිතා කරුණා කියන භාවනා තුනේ තුන්වෙනි ධ්‍යානෙ නැතුව කියලා බුද්ධි මාර්ගයේ මම හයියෙන් කියන නිසා මේ තුනත් අය බය වෙන්නත් එපා මේ උපේක්ෂා භාවනාව කරන්න බෑ කියලා මේ කර්මයේ දායාද කොට සිදුවන සත්‍යයන් සිටින බව සිතලා එමුගේ කන්නේ ඔහුට තමන්ගේ කන්න සමන්ත තමන් කරන කන්නේ විපාක තමන්ටමයි කියලා හිතලා අර කටික සංඥාව දුරු කිරීමට මේ උපේක්ෂා භාවනාව මහෝපකාරී වෙන නිසා මේ සහගත චරිතයන්ගෙන් පුද්ගලයන්ගේ පරිපුද්ගලයන් විසින් ඕන කුච්චි වශයෙන් අර ඒ කරුණ ශ්‍රේෂ්ඨ භාවනාවක් වෙනවා ඒකටම අනුබද්ධ වශයෙන් නිරන්තරයෙන්ම ඊර්ෂ්‍යා සහගත පුද්ගලයන් සිටිනවා නම් ඔහු විසින් මුදිතා භාවනාව ටිකක් කරන්න ඊළඟට සමාමයේ සියලුම තමන්ගේ දෝපතුන් කෙරෙහි නෑදෑයන් කෙරෙහි වස්තුව කෙරෙහි ඇලිලා සිටින පුද්ගලයන් නම් ඕනෑමට වැඩි ඇලිලා සිටින පුද්ගලයන් නම් ඔහු විසින් මරණානුස්සති භාවනාව නිරන්තරයෙන් කරන්න. වැඩිපුර කරන්න ඕන කියලා මනෝනාස්ති භාවනාව තුළින් සියලුම දේවල් අපට අත්හැරලා දාන්න යනවා කියන අවබෝධය ඌට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වෙන්න ඕනේ. ඊට අමතරව ඌ විසින් අනිත්‍ය සංඥාව දිනු කරන්න ඊළඟට සද්ධාව අධික පුද්ගලයෙක් නම් උද්ධානසති භාවනාව වඩන්නට ඕන. උද්ධානසති භාවනාවත් සමගම ධම්මවිචේ සම්පජ්ජන්ගේ වැඩෙන ආකාරයෙන් අර කියපු අනිත් භාවනා මානසිකාරයෙන් දුරු කරන්නට සිදුවෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව මුතු වෙලා මෛත්‍රිය කරන්න ඕන ප්‍රඥාව මුතු වෙලා පිළිකුල බවනට ඕන ප්‍රඥාව මුතු වෙලා මරණය හිතන්න ඕනේ ප්‍රඥාව මුතු වෙලා මුතුන් ඒ කරන්න ඕනේ. ඒතුව සද්ධාව අපිට ඒ තරම් ලොකුවට තිබුණට ඒක අහිතකර ධර්මයක් බවට පත් වෙනවා ප්‍රඥාව දිනුනේ නැත්නම් අන්න ඒ தත්ත්වේ මඟහර ගැනීමට ප්‍රඥාව දිනු වෙන ආකාරයෙන් පූර්ව කුච්චිකා වේ වෙනස් කරන්නට සිදුවෙනවා. මේවා සාමාන්‍ය වශයෙන් දැනගත යුතු කරුණු. ඒක නිසා මේ සිංහත් අයගේ පෞද්ගලික ගැටලුවක් තිබේ නම් භාවනාව ගැන ඒකට අනුකූල වූ පූර්ව කුච්චිකාවක් අපිට වෙනස් කරලා කරන්න පුළුවන්. මේ තම තමන්ම තීරණය කරගන්න තමන්ගේ චරිතය තමන්ගේ හදවත ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒකට සුදුසුකම්දමින් මම කොහොමද පූර්ව කුස්ති කරන්නේ කියන එක සමාව තීරණය කරගන්න. ඒක අපිට කරන්න බෑ කතා බහ කරන්නේ නැතුව. ඒක නිසා දැන් අප පූර්ව කුස්ති මෙතන මා කියන කෝපේ තුනක් ඇලවා කියවන්න මා සූදානම්. ඊළඟ භාවනාවල් මම කරන්නේ නැහැ. වෙන තැන්වල ඒවත් කරනවා. අතපාඩම් කරන භාවනාවක් මෙතන සිදුවන්නේ නැහැ. බාහිර වචන වලට අපි අවබෝධය පාඩු කරන්න ඕනේ. අවබෝධය දැනීම සමාගයේ හදවත තුළින්ම සමන්ව අත්දකින්නට ඕන ධර්මයක්. ඒක නිසා ඒ කරන ආකාරය මම කියන්නම්. මට කරන්න පුළුවන් කරවන්න පුළුවන්. ඒ ගුණස්තේට සුදුසුම නිසා. බුදුරජාණන් වහන්සේට নমස්කාර පාඨය කියලා බුදුගුණ සිහි කරලා, දහම් ගුණ සිහි කරලා, සංගුණ සිහි කරලා මඩ වේලාවක් ඊට ඉස්සර සීලයක සමාදන් වෙලා නැත්නම් සීල සමාදානයක් වෙන්න ඕනේ. දැන් ඒකවත් වෙන්නේ සීල සමාදන් වෙලා. ඒ සීතනලා සීල කර්මත්‍රේත මාගේ කයින් හෝ සිතින් හෝ වචනෙන් හෝ අතීත සංස්කාරේ පටන් මේ මොහොත දක්වා යම් සාක්ෂරද සිදුවී නම් ඒ සීලෝම වැළඳුවට ඊළඟම බුදුරජාණන් වහන්සේලා මම සමාව අයදිනු සියලුම ගුරු පියාණන් වහන්සේලා මහා පෙරේ අනුකම්පාවෙන් මට සමාවන සීක්වා කියලා සමාව ගන්න. මෙසේන පසේ බුදු පියාණන් වහන්සේලාගෙන් සමාව ගන්න අත්‍යාරේ පුද්ගල ධර්ම රත්නයෙන් සිටින සමාව ගන්න සංඝ රත්නයෙන් සිටින සමාව ගන්න. ඊට පසුව ආර්යයන් දහා ධ්‍යානලාභින් සිදුව වැඩිවට සිටින සමාව ගන්න. ඊට පස්සේ බුද්ධානුස්සති භාවනාව ටිකක් කරන්න උදාන සිද්ධාවනාවත් මම කලින් දවසේ ටිකක් විස්තර කළා. ඉතින් සමන්ත ප්‍රගුණ ආකාරයෙන් උදාන සිද්ධාවනාව කරන්න කිසිලෝගාදා කුංකලක් ඇති දන්නේ නැති කෙනෙක්. එහෙමත් නැති කෙනෙක් බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන වචනේ විස්තර කරන්න යන්නේ. ප්‍රමාණක් නෙවෙයි. අර මොකක් සම්මත වැඩි විශ්ේෂය. සාමාන්‍යයෙන් බුදුබණ පාඩ එක එකක් විස්තර කරලා අරන් ගොනේ ගැන සම්මා සම්බුද්ධ ගුණය ගැන විද්‍යාචාර සම්පන්න ගුණ ආදී ගුණ ගැන එක එක සිහි කරන්න. ඊට පසුව සුගත ආදී ගුණ සිහි කරලා ඒක ගුණ සිහි කරලා ඊට පසුව මෛත්‍රී භාවනාවට ටිකක් පිට යොමු කරන්න. මේ මෛත්‍රී භාවනාව කරන ආකාරය නියම ආකාරයෙන් වෙනම දේශනාවකට යොමු කරන්න මේ ඉස්සෙල්ලත් අපිට දවස් කිහිපයක් හඳුන්වා දුන්නා. මේ සියලුම සත්‍යයන් කෙරෙහි පතුරවන මේ සාපිත පැතිරීම. ඊට පස්ව අසුභ භාවනාව කරන්න හැබැයි අර කියව වගේ අත්‍යමත් වෙන කායේ කේසාලෝමාන කාදන්තා සතෝ සතෝ දන්තාන කාලෝමා කේසා කියලා අපේ ඉඳලා මුලට මුලින්ම සත්‍යයනා කරලා කරනවා ඊට වඩා තමන්ගේ ඇඟේ තමන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් තියෙන පිළිකුල් කොටස් සිහි කරලා මේ පිළිකුල් කොටස් වලින් ශරීරයේ මුලින් ඇතිවන ආකාරය අත්දකින්න. ඊට පස්ව තමා මලමිණියක් බවට පත් වෙලා මුනි මුනි ඉපෙච්චියක් තුළ සිටින ආකාරයකින් මවාගෙන ඒ මුවදෙස බලමින් අනිත්‍යව සංඛාරා ආදී වශයෙන් ධාතාවක් අධ්‍යය කරන අධ්‍යයනා කරන පසුබසින් ඒකත් අසසා මේ ජීවිතයේ අනිත්‍ය බව මරණය නිත්‍ය බව සිතක් කරන්නේ ඊට පස්සේ සියලුම දේවල් සිටින් අයින් කරලා මරණය කියන්නම අත්හැරෙන්න සිදුවන නිසා දැන් මම මේ සියලුම දේවල් සිදුවන අයින් කරනවා කියලා හිතලා අරමුණට සිත පිටා. ඒකයි පොඩ පොත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. දැන් වේලාව 9 කාලෙක කොහොමද මෙන්නයි ඒක නිසා 9:45 වෙනකන් අද පැය භාගයක් මේකෙන් මත් පැය භාවනා කරන්න. මම කැමති ඉස්ස ධම්ම සුඛ කියලා මෙතන කියන්නේ. ඒක මට සිහිදී. නමුත් මේකෙන් මත් අය දෙන්නේ අපි මෙතන අයින් වෙලා සම්පත් උපදෙස් ගැනීමකට යන ගියා ඉන්නේ අපි අර හතරේ කාමරේට යනවා එහාට යනවා උපදෙස් ගන්න. ඒ බාහිරකට පසු අපි ඇවිල්ලා අහන ප්‍රශ්න වලට පිළිතුරු දීලා අපි මේ භාවනාව සම්පූර්ණ කරනවා. වේදනාව නිදි කරන්න ඕනේ ආස්වාද ප්‍රසආරය මාත්‍ය. මොකද අපි මුදස්නා පාදකු ආනාපාන භාවනාවක් කරන්නේ ඒ නිසා ආනාපාන භාවනාව කියන්නේ කොහොමද කියලා ඒ පිළිවෙතක් තාක්ෂයේ මුදස්නා කරලා පිළිවෙතේ වෙන කරන්නේ. හරි? පිළිවෙතියම නිසා අධික නම් ප්‍රතිසම්පජන්‍ය විදෝ සියම්මයි. සත්‍යම්පජන්‍ය විදිහට හදාගන්න ඕනේ විදිහ හදාගන්න නැතුව. වේදනාව ගැන මූලික අධ්‍යයනක් වේ. මේක යා ගොඩාක් වේදනාව ගැන අපිට කටයුතු කරන්න ඕන දැනෙන්න මේ මාකාරයෙන් යක් ඇතිවන්නේ කොයිතනක හෝ වටක් තියෙනවා. ඒ දිය සමාජ විට සමාජයේ සිදුවන එක්තරා ධර්මයක් ඒ නැත්නම් ඒ දිය බාහිර බලවේගයක් විදිහට ඇතුල් කරන ධර්මයක්. මේක මට නම් දේනේ මහත්මයාගේ බාහිර බලවේගයක් කියන දෙයක් ඇතුළත් කරන බවයි. එතකොට ඒ කියන්නේ නියම කරන්නේ. යක් දැනනවා නම් ඒ කියන්නේ නියම කරන්නේ ඒක දුන්න ප්‍රතිද ඒක කරලා. මේ ක්‍රියා ක්‍රියා කියන්නේ ක්‍රියා කියන්නේ ක්‍රියා ක්‍රියා. නැත්නම් දැනෙනවා දැනෙනවා දැනෙනවා කියලා නියම කරන්නේ. අත්බුද්ධ සංගම් කියන කවදාවත් ක්‍රියාවක් තියෙන්නේ. කිසිම දවසක තියෙන්නේ. ඇත්තටම මෙන්න කාය සත්‍ය පිටිස්සක්ද කියලා කාය සීතිය පිටිස්සකේ කියලා සමාධි කියලා විස්තර කියලා මේ සංස්කාර නිරෝධය දැක්ම ක්‍රමයක් සත්‍යවල තියෙනවා කියන්නේ ඒ නිවැරදිව කරවන්නේ ඒ ආවස්තික ඉස්පත් කරන නිමිති කරන්නේ යක් යක් යක් නැවත සමාධි පිටිස්සකේ ඒක පරාහිත දුවන්නේ මහත්යනන් කියනවා පැහැදිලිවම කියනවා බාහිර ධර්මයක් තියෙන බාහිර බලයක් පිටින් කියලා. ඒ නිසා මේ පූර්ව කුසම විකරන්න භාවනා පටන් ගන්න ඉස්සෙල්ලා මම කයින් හෝ සිතින් හෝ වචනින් හෝ මා කැල් කැල් කියවත් කිසිම සත්‍යයකට කරදරයක් කරන්නේ නැහැ කියලා කියනවා. බොහෝ දෙනෙක් මොනිකාවට හැවතිල්ලට කවුරුත් සමතන් කියන වැඩක් නෙවෙයි කොනකව. ඊට සියයක්ම හදපතලෙන් මේ ආමපස්ථානය කරන්න මම බැරිකේ කොට කිසිම සංස්කෘතික දෙයක් කරන්න දෙයක් නෑ. අයියෝ වශයෙන් සිදුවන අවස්ථාවක කරන්නේ